ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ යක්බිල තෙලඹු ගම්වන ඉසිපතණය නාරංගොඩ මාහිංගමුව ඉසිපතණය යන උභය සේනාසනාධිපති කරුණෑගල දිසාවේ ප්‍රධාන සංඝනායක විනයාචාර්ය අතිපූජ්‍ය කරුණෑගල ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ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 තං සබ්බ කාමදං පෝසං භත්තාරණ්ණාති මඤ්ඤති නචාපි සොත්ති භත්තාරං ඉස්සාවාදීන රෝසයේ බත්තුච ගරුණෝ සම්බේ පතිපූජේති පණ්ඩිතා උත්ථායිකානලසා සංගහිත පරිජ්ජනා භත්තුමනා පංචරති සම්භතං අනුරක්ඛති යායේවං වත්තති නාරී භත්තු චන්ද වසානුගා මනාපානාමතේ දේවා යත්තසා උපපජ්ජති තී සාදු සාදු සාදු සද්ධා සම්පන්න ගුණ සම්පන්න වාසනාවන්ත පින්නතුනි සූත්‍ර පිටකයේ ඇතුළත් එක්තරා දේශනාවක් තමයි අද අපි මාතෘකා කළේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ සුවිශේෂී උත්තමයන් වහන්සේ නමක්. අපි දන්නවා රහතන් වහන්සේලා ශ්‍රේෂ්ඨයි. සුඛිනෝවත අරහන්තෝ කියලා කියනවා. උන්වහන්සේලා සුවසේ තමයි වැඩ වාසය කරන්නේ. රහතන් වහන්සේලාගේ හිතවල කෙලෙස් නැහැ. ඒ නිසා උන්වහන්සේලා සුවසේ වැඩ වාසය කරන පිරිසක්. සැපසේ වැඩ වාසය කරන පිරිසක්. මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කොසබේ නුවර ගෝසිතාරාමේ වැඩ වාසය කරද්දී එක අවස්ථාවකදී උන්වහන්සේ දවල් දාණයෙන් පස්සේ හුදකලාව විවේකීව සමාධි සුවයෙන් වැඩ වාසය කරනවා. පින්නතුනි හොසබෑ නුවර ගෝසිතාරාමේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වැඩ වාසය කරේ. එතකොට භාග්‍යතුන් වහන්සේත් ගෝසිතාරාමෙමයි වැඩ වාසය කරන්නේ. දැන් දවල් දාණයෙන් පස්සේ දිවා විහරණේ යෙදෙනවා. භාග්‍යතුන් වහන්සේත් බොහෝ විට දිවා විහරණේ කරනවා. යම් සමාධියකට සමවැදිලා ඒ සමවත් සුවයෙන් වැඩ වාසය කරනවා. රාතන් වහන්සේලා බොහෝ විට දිවා විහරණයට විහරණයට වැඩම කරනවා. දැන් සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරනකොට ওই සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ උත්තමයන් වහන්සේලා ඒ දෙවුරම් මහා විහාරයේ පිටුපස තිබුණා ලස්සන වනයක්. ඒකට කිව්වේ අන්ද වනය කියලා. මේ අන්ද වනයේට වැඩම කරනවා දිවා විහරණයට. ඉතින් ඒ වගේ ඒ උතුමන් වහන්සේලා දිවා විහරණය කරනවා. මේ අනුරුද්ධ මහරහතන් වහන්සේත් ඒ දිවා විහරණයෙන් වැඩ වාසය කරද්දී ඒ දවසේ එක්තරා දේවතාවෝ පිරිසක් මෙතන කියන්නේ දෙව් දූවරෝ නැත්නම් දේවතාවියන් පිරිසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ ඉදිරියේ පෙනී ඉන්නවා. පින්නතුනි දෙව්වරු අනුරුද්ධ මහරහතන් වහන්සේට ගොඩාක් කැමතියි. ඒ වගේම මහා කශ්‍යප ස්වාමීන් වහන්සේටත් මහා කශ්‍යප මහරහතන් වහන්සේටත් දෙව්වරු ගාක් කැමතියි. අනුරුද්ධ මහරහතන් වහන්සේට දෙව්වරු ගොඩාක් ප්‍රිය කරනවා. මේ దేవතාවන් පිරිස අනුරුද්ධ මහරහතන් වහන්සේ ඉදිරියේ පෙනී ඉන්නවා. පෙනී ඉඳලා අනුරුද්ධ මහරහතන් වහන්සේට වන්දනා කරලා එකක් පස්ව හිටගෙන මේ දෙව්වරු අනුරුද්ධ මහරහතන් වහන්සේට කියනවා මෙහෙම මයම් බන්තේ අනුරුද්ධ මනාපකායිකා නාම දේවතා අනුරුද්ධයන් වහන්ස අපිට කියන්නේ මනාපකායික දේවතාවන් කියලා තීසුටානේසු ඉස්සරියං කාරේම කියනවා අපිට පුළුවන් කාරණා තුනක බලවත්ව වාසය කරන්න. දැන් මෙතන කියනවා කරුණු තුනක් අපිට පුළුවන් කැමති විදිහට පුරුදු පුහුණු කරන්න. කැමති විදිහට අපිට කරුණු තුනකින් බලවත්ව වාසය කරන්න පුළුවන් කියනවා. කියනවා මයම් බන්තේ අනුරුද්ධ යාදිසිකං වන්නං ආකංඛාම තාදිසකං වන්නං ඨානසෝ පටිලබාම කියනවා අනුරුද්ධයන් වහන්සේ අපිට පුළුවන් අපි කැමති යම් වර්ණයක්ද ඒ අපි කැමති වර්ණයකින් අපිට වාසය කරන්න පුළුවන් කියනවා. දැන් අපිට පින්නතුනි එහෙම කරන්න බෑ. මේ කර්මානුරූපව මේ මනුස්ස ලෝකෙට ආවට පස්සේ වෙනස්කම් තියෙනවා. සමහරු සුදුයි, සමහරු කළුයි, සමහරු ලස්සනයි, සමහරු කැතයි. මේ කර්මානුරූප වෙනස්කම් තියෙනවා. මේ දෙවුරුන්ට වගේ අපිට මේ පාට වෙනස් කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. දැන් මෙතන මේ මනාපකායික කියන දේවතා කොට්ටාසය අනුරුද්ධයන් වහන්සේට කියනවා අපිට පුළුවන් අපි කැමති පාටකින් අපිට ඉන්න පුළුවන් කියනවා. ඊළඟට කියනවා යාදිසිකං සුඛං ආකං කාම තාදිසිකං සුඛං පටිලබාම කියනවා අපි කැමති යම් සැපතක් තියනවා නම් ඒ අපි කැමති සැපතක් ඇතුව අපිට වැඩ වාසය කරන්න පුළුවන් කියනවා. දැන් එතකොට දිව්‍ය සැපේ තියෙනවා. කැමති විදියට ඍෂිසේ Taman කැමති පරිදි සැප විඳින්න පුළුවන් කියනවා. ඊළඟට කියනවා යාදිසකං සරං ආකංකාම තාදිසකං සරණ්ඨානසෝ පටිලබාම. එතකොට කියනවා අපි කැමති හඬක් අපි කැමති මිහිරි හඬක් අපිට පවත් ගන්න පුළුවන් කියනවා. අපි කැමති විදිහට අපිට හඬ වෙනස් කරන්න පුළුවන් කියනවා. අපිට කැමති කැමති විදිහට මිහිරි හඬ ඇතු වාසය කරන්න පුළුවන් කියනවා. දැන් මෙතන කාරණා තුනක් කිව්වා. කැමති වර්ණයකින් ඉන්න පුළුවන්. ඊළඟට කැමති විදිහට සැපතකින් ඉන්න පුළුවන්. ඊළඟට කැමති හඬක් Taman කැමති ආකාරයට කැමති හඬකින් ජීවත් වෙන්න පුළුවන්. බලන්න මෙතන කියනවා තීසු ඨානේසු ඉස්සරියං කාරේම වසං වත්තේ මාති අපිට පුළුවන් කියනවා මේ කරුණු තුනකින් ඉසුරුමත්ව වාසය කරන්න. මේ කරුණු තුනකින් බලවත්ව වාසය කරන්න පුළුවන් කියනවා. එතකොට පින්නතුනි දැන් මේ దేవතාවන්ට පුළුවන් මේ කරුණු තුنين ඉසුරුමත්ව වාසය කරන්න. ඒ තමයි කැමැති වර්ණයකින් ඉන්න පුළුවන්. කැමැති සැපතකින් ඉන්න පුළුවන්. ඊළඟට තමන් කැමති ආකාරයට කැමති හඬකින් ඉන්න පුළුවන්. දැන් පින්තුණි අපිට මේ දේවල් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දුප්පත් නම් දුප්පත්ම තමයි. ඒ වගේම තමයි පෝසත් නම් වත්පොහසත්යන් තියනවා නම් ඒ කෙනා ඒ විදිහට ජීවත් වෙනවා. එතකොට දුප්පත් කෙනා කර්මානුරූපව ඒ විදිහට ජීවත් වෙනවා. ඒ වගේම තමයි Tamanට පවතින යම් හඬක් තියෙනවා නම් ඒ හඬ ඒ ආකාරයටම තියෙනවා. අපිට මේ ඕන ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් එතකොට මේ විදිහේ දිව්‍ය සැපතකටපත් වෙන්න හේතු තියෙනවා. මේ විදිහේ දිව්‍ය සැපතක් ලබන්න හේතු තියෙනවා. දැන් දෙවියන් අතර උපදින්නේ තමන් මේ ජීවිතේදී රැස් කරගත්තු පුරුදු පුහුණු කරගත්තු ඒ පින නිසා. මෙතනදී අනුරුද්ධ මහරහතන් වහන්සේ දැන් හිතනවා දැන් හරි අපූර්ව සිද්ධියක් මේක. අනුරුද්ධ මහරහතන් වහන්සේ හිතනවා මේ దేవතාවන් පිරිස හැම దేవතාවන්ම නිල් පාට වුණොත් හොඳයි. නීල වර්ණයෙන් යුක්තව, නීල වස්ත්‍රවලින් යුක්තව, නිල් පාට අලංකාරයෙන් යුක්තව හිටියොත් කොච්චර හොඳයිද කියලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට හිතෙනවා. එහෙම හිතෙද්දිම අතකෝතා දේවතා ආයස්මතු අනුරුද්දස්ස චිත්තමඤ්ඤාය සබ්බා නීලා හේසුන් අනුරුද්ධ මහරහතන් වහන්සේගේ හිත දැකලා මේ දෙවිවරු දැන් බලන්න එතකොට රහතන් වහන්සේ හිතන දේ දකින්න පුළුවන් ඒ අයට අනුරුද්ධ මහරහතන් වහන්සේ හිතන පිළිවෙල දැන් හිතන විදිහ තම සිතින් දැකලා මේ දෙව්වරු හැම දෙවි කෙනෙක්ම නිල් පාට වෙනවා. ඒ වස්ත්‍ර නිල් පාට වෙනවා. ඒ වගේම නිල් පාටින් අලංකාර වෙනවා. ඊළඟට අනුරුද්ධ ස්වාමීන් වහන්සේට හිතෙනවා මේ ඔක්කොම දෙවිවරු මේ සියලු දෙවිවරු කහ පාට වෙනවා නම් හොඳයි. මේ සියලු දෙවිවරු කහ පාට වස්ත්‍ර වලින් කහ පාට වර්ණයෙන් යුක්ත වෙනවා නම් හොඳයි. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේගේ හිත දැකලා මේ දෙවිවරු ඔක්කොම කහ පාට වෙනවා. ඊළඟට මේ විදියට අනුරුද්ධ මහරහතන් වහන්සේගේ සිත දැකලා අනුරුද්ධ මහරහතන් වහන්සේට හිතෙනවා මේ ඔක්කොම දෙව්වරු ලේ පාට වෙනවා නම් හොඳයි. මේ ඔක්කොම දෙව්වරු මේ මේ විදිහේ වර්ණ ගැන්වෙනවා නම් හොඳයි කියලා හිතනවා. සුදු පාට වෙනවා නම් හොඳයි කියලා හිතනවා. එතකොට මේ විදිහට අනුරුද්ධ මහරහතන් වහන්සේ හිතන හිතන විදිහට මේ දෙව්වරු වර්ණය වෙනස් කරගන්නවා. දැන් පින්වතුනි නීල පීත ලෝහිත ඕදාත ආදී විදිහට දැන් මේගොල්ලෝ වර්ණය වෙනස් කර ගන්නවා. අනුරුද්ධයන් වහන්සේ හිතන පිළිවෙලට ඒ හිත දැකලා වර්ණය වෙනස් කර ගන්නවා. දැන් බලන්න පින්වතුනි මේක මේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් දෙවරුන්ටත් තියෙනවා මේ පින නිසා ලැබිච්ච මේ ඊර්ධිය මේක පිනට ලැබෙන දෙයක්. එතකොට මේ පින කියන්නේ ඒ අය නොහිතුවට ඒ දිව්‍ය ජීවිතයේ අවසන් වෙනකොට ගෙවිලා යන දෙයක්. නමුත් දෙවිවරු Tamante ඒ ලැබිච්ච පින නිසා ඒ ඒ ජීවිතවල ඒ අය සතුට වෙනවා. දැන් බලන්න මේ මනාපකායිකා දේවතා කියන පිරිස දැන් මේ විදිහට අනුරුද්ධ මහරහතන් වහන්සේ හිතනකොට නිල් පාට වෙන්න කියලා නිල් පාට වෙනවා. රතු පාට වෙන්න හිතනකොට රතු පාට වෙනවා. කහ පාට වෙන්න හිතනකොට කහ පාට වෙනවා. ලේ පාට වෙන්න හිතනකොට ලේ පාට වෙනවා. සුදු පාට වෙන්න හිතනකොට සුදු පාට වෙනවා. පින්නතුනි දැන් මේ දෙවිවරුන්ට හරි සතුටුයි. මේ దేవතාවන් සතුට නිසාම එක దేవතාවක් මොකද කරන්නේ? වාදනයක් කරන්න ගන්නවා. අතකෝතා దేవතා ඒකාච ගායි. එක దేవතාවියක් ගායනා කරන්න ගන්නවා. ඒකාච නච්චි තව దేవතාවියක් නටන්න ගන්නවා. ඒකාච අච්චරිකං වාදේසී තව දේවතාවියක් බොහොම ලස්සනට විසිතුරු ලෙස වාදනය කරන්න ගන්නවා. දැන් එතකොට මේගොල්ලන්ට කැමැති හඬක් කැමැති හඬකින් වාසය කරන්න පුළුවන්. කැමැති සැපතකින් වාසය කරන්න පුළුවන්. කැමැති වර්ණයකින් වාසය කරන්න පුළුවන්. දැන් එතකොට මේගොල්ලෝ දැන් ලස්සනට නටනවා. ලස්සනට ගායනය කරනවා. ලස්සනට වාදනය කරනවා. දැන් මේගොල්ලන්ගේ මේ දිව්‍ය පංචතූරිය නාදය බොහොම ලස්සනයි කියනවා. මිහිරි කියනවා. හිත ඇදිලා යනවා කියනවා. ප්‍රියමනාපයි කියනවා. පින්නතුනි ඒ වෙලාවේ දැන් මේ දිව්‍ය නාදයට මේ ගායනයට වාදනයට මේ දෙවුරු කටයුතු කරද්දී මේ විදිහට දෙවුරු සතුටු වෙනකොට මේ దేవතාවන් මේ විදිහට කරද්දී ආනුද්යන් වහන්සේ තමන් වහන්සේ ඒ දෙස බලන්නේ නැහැ. තමන් වහන්සේ මේ net පහලට හරවා ගන්නවා. S2 පහලට හරවා ගන්නවා. ඒ දෙස බලන්නේ නැහැ. එතකොට මේ මනාපකායිකා දේවතා කියන පිරිස දැනගන්නවා අනුරුද්ධ මහරහතන් වහන්සේ මේකට කැමති නැහැ කියලා. මේක බලන්න උන්වහන්සේ කැමති නැහැ කියලා දැනගෙන අතුරුදහන් වෙනවා. දැන් මේ සිද්ධිය සිද්ධ වුණේ කොසබෑනුවර ගෝසිතාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. පින්නතුනි ඊට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ දිවා විහරණයෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේ යම් තැනකද වැඩ ඉන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට වැඩම කළා. වැඩම කළා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකක් පස්ව වැඩ ඉඳගෙන අර සිද්ධිය බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දිවා විහරණයට වැඩම කළාට පස්සේ මෙන්න මෙහෙම දේවතාවන් පිරිසක් ආවා. ඊයේ කිව්වා ස්වාමීනි අපි මනාපකායිකා දේවතා කියලා. අපිට පුළුවන් අපි කැමති ආකාරයට කරුණ තුනකින් ඉසුරුමත්ව වාසය කරන්න. අපිට පුළුවන් කැමති වර්ණයකින් වාසය කරන්න. අපි කැමති සැපතකින් වාසය කරන්න. අපි කැමති හඬකින් වාසය කරන්න. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට හිතුවා. මේ සියලුම దేవතාවියන් නීල වර්ණව වස්ත්‍ර නීල වර්ණව නීලාලංකාරයෙන් යුක්තව වේවා කියලා. එහෙම හිතද්දී ඒ අය මගේ හිත දැනගෙන ඔක්කොම නිල් පාට වුණා. ඊළඟට මම සුදු පාට වෙන්න හිතද්දි සුදු පාට වුණා. දැන් මේ විස්තරේ කියනවා. ඊට පස්සේ ස්වාමීනි මේ අය ගායනා කළා, වාදනය කළා, නර්තනය කළා. මම ඒ දෙස බැලුවේ නැහැ. ඊට පස්සේ මම ඒකට අකමැතියි කියලා දැනගත්තු මේ අය එතනම අතුරුදහන් වුණා කියනවා. ඊට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ ඊ타මත්ම වැදගත් කාරණාවක්. පින්නතුනි දැන් බොහෝ අය එක එක ප්‍රාර්ථනා කරනවා. නිවන අවබෝධ කරගන්න තමයි බොහෝ අය ප්‍රාර්ථනා කරන්නේ. පින්කමක් කරලා වන්දනාවක් කරලා ඊළඟට හැන්දෑවට මලක් පහනක් පූජා කළා අන්තිමට කියන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය කියලානේ මේ පින්කමෙන් අසත්පුරුෂ ආශ්‍රයයක් ලැබෙන්න එපා සත්පුරුෂ ආශ්‍රය ලැබෙන්න නිවන අවබෝධ කරගන්නනේ ප්‍රාර්ථනා කරන්නේ. දැන් ඒක තමයි වෙන්න ඕනේ. නමුත් පින්වතුනි මේ සංසාරේ අපි ඉන්නකම් අපිට නිවන අවබෝධ කරගන්න නොහැකි තා අපි දුගතියකට යන්න කැමති නෑනේ. සතර අපා දුකට වැටෙන්න අපි කැමති නෑ. එහෙමනම් අපිට සුගතිය අවශ්‍යද නැද්ද? සුගතිය අවශ්‍යයි. පින්නතුනි සුගතිය අවශ්‍ය නම් සුගතියට යන්න ඕන කරන ගුණධර්ම පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒ සත්පුරුෂ ගුණධර්ම වඩන්න ඕනේ. නැත්තම් සුගතිය යන්න හම්බ වෙන්නේ නැහැ. පින්නතුනි මෙතන අනුරුද්ධ මහරහතන් වහන්සේ අහන ප්‍රශ්නේ හරි වැදගත්. අහනවා කතීනුකෝ බන්තේ ධම්මේහි සමන්නාගතෝ මාතුගාමෝ කායස්ස බේදා පරම්මරණා මනාපකායිකානං දේවානං සහව්‍යතං uppajjati අහනවා ස්වාමීනි කොයි විදිහේ ධර්මයකින් සමන්විත ස්ත්‍රියක්ද මරණින් මත්තේ මේ මනාපකායිකානං දේවතානං සහව්‍යතං uppajjati මනාපකායිකා දේවතා කියන මේ කොටසේ උපදින්නේ දැන් මේක වැදගත් වෙනවා එහෙනම් කාටද අපේ මේ සද්ධර්මය අහන කාන්තා පිරිසට පින්නතුනි ධර්මයේ කාටත් වැදගත් මෙතන කාන්තාවන්ට වැදගත් දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රශ්නයට අනුකූලව අනුරුද්ධ මහරහතන් වහන්සේ අහන්නේ කොහොම ධර්මයක් පුරුදු කරන ස්ත්‍රියද මරණින් මත්තේ මේ මනාප කායිකා දේවතා කියන කොටසේ උපදින්නේ එතකොට ඒ සමහර අම්මලා කියනවා අනේ ස්වාමීනි මම නම් දිව්‍ය ලෝකේ යන්න ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මං නිවන් දකින්නයි ප්‍රාර්ථනා කරන්නේ කියලා. නමුත් පින්වතුනි නිවන් දකින්න ප්‍රාර්ථනා කළාට ඒ ප්‍රාර්ථනා කරන කිසි කෙනෙක් දුගතියක යන්න කැමති නැහැ. අනිත් එක තමයි අපිට මේ කාම ලෝකයේ උපදින්න කැමැත්ත තියෙන තා කාම ලෝකයේ උපදින්න කැමැත්ත ප්‍රහීන නොවි තියෙන තා අපි කැමති කාම ලෝකයේ උපදින්න. ඒ නිසා කාටවත් කියන්න බෑ දිව්‍ය ලෝකයන් අපි කැමති නෑ කියලා. අනාගාමී ඵලයටපත් වෙච්චි උදවිය පව සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපදින්න කැමති. ඒ කැමැත්ත කියලා කියන්නේ අපි තුල තියෙන මේ සංයෝජන ධර්මයක්. විශේෂයෙන්ම රූප රාග අරූප රාග කියන සංයෝජන ධර්ම. කාමච්ඡන්දේ තියෙනතා දෙවියන් අතර උපදින්න කැමති. මනුස්ස ලෝකෙට එන්න කැමති, සැප විඳින්න කැමති. ඒ නිසා පින්වතුනි මෙතනදී වාග්යතුන් වහන්සේ දේශනා කරනවා දැන් ඒ කැමැත්ත ප්‍රහාණය කරලා සංසාර දුකින් ගැලවෙන්න ඕනේ. නමුත් ඒ තාක් අපි මේ සංසාරේ ඉන්නවා. ඒ නිසා මේ ගුණධර්ම පුරා ගන්න දියුණු වෙන්න මහන්සි ගන්න ඕනේ. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොහොම ලස්සන කාරණා ටිකක්. අට්ඨිකෝ අනුරුද්ධ ධම් අනුරුද්ධ ධම්මේහි සමන්නාගතෝ මාතුගාමෝ කායස්ස බේදා පරම්මරණ මනාපකායිකානං දේව දේවානං සහවිතං uppajjati අනුරුද්ධේනි කරුණු අට පුරුදු කරන ස්ත්‍රිය මරණින් මත්තේ මේ මනාපකායිකා දේවතා කියන කොටසේ උපදිනවා කියනවා පින්නතුනි එතන කරුණු අටක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පළවෙනි කාරණාව තමයි ඉද අනුරුද්ධ මාතුගාමෝ යස්ස මාතාපිතරෝ භක්තනෝ දෙಂತಿ. දැන් ස්ත්‍රියක් තමන්ගේ දෙමව්පියෝ විසින් අම්මා තාත්තා විසින් ස්ත්‍රියක්ව සරණ පාවලා දෙනවා යම් ස්වාමියෙකුට. ඒකයි මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුරුද්ධේනි දෙමව්පියන් විසින් තමන්ගේ දියණියව යම් ස්වාමියෙකුට සරණ පාවලා දෙනවා. ඒ සරණ පාවලා දුන්නට පස්සේ ඒ ස්වාමියාගේ නිවසට යන්නේ. දැන් මෙතන කියනවා අත්තකාමා හිතේසිනා අනුකම්පකා අනුකම්පං උපාදාය. දැන් අනුකම්පාව පිණිස යහපත පිණිස තමයි දෙමව්පියෝ විසින් ඒ නිසි කාලේ දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරන්නේ. අන්න ඒ ස්වාමියාගේ නිවසට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ස්වාමියාගේ නිවසේ වාසය කරන ඒ බිරිඳ පුබ්බුට්ටායිනි පාන්දරින්ම නැගිටින කෙනෙක් වෙන්න ඕන කියනවා. ඊළඟට පච්චානිපාතිනි හැමෝටම පස්සේ නිදා ගන්න කෙනෙක් වෙන්න ඕන කියනවා. පින්නතුනි පාන්දරින්ම නැගිටින්නේ මොකටද? හැමෝටම පස්සේ නිදාගන්නේ මොකටද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කිංකාර පටි කිංකාර පටිස්සාවිනී මනාපචාරිනී පියවාදිනී මොකද්ද කරන්න තියෙන්නේ මොන විදිහේ වැඩ කොටස්ද කරන්න තියෙන්නේ කියලා හොයලා බලන්න ඕනේ කියනවා ඊළඟට අනිත් අයට ප්‍රිය විදිහට අනිත් අයට ප්‍රියශීලී වචන සහිතව වාසය කරන්න ඕනේ කියනවා දැන් බලන්න මෙතන මේක විශේෂ ගුණ ධර්මයක් පාන්දර නැගිටින්න ඕනේ පාන්දර නැගිටලා ගෙවල් දොරවල් වල කරන්න තියෙන වැඩ කටයුතු කරන්න ඕනේ ඊළඟට තව මොනවද කරන්න තියෙන්නේ කියලා හැම එකක්ම හොයලා බලලා අන්තිමට නිදා ගන්න ඕනේ කියනවා. ඊළඟට කියනවා මනාපචාරිණී අනිත් අයට ප්‍රියමනාප වූ හැසිරීමෙන් යුක්ත වෙන්න ඕනේ කියනවා. පියවාදිනී අනිත් අයට ප්‍රියශීලී වචන කතා කරන කෙනෙක් වෙන්න ඕනේ කියනවා. දැන් බලන්න මෙතන මේක විශේෂ ගුණධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක තමයි පළවෙනි කාරණාව. ඊළඟට දෙවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ වදාලා යේති භත්තු ගරුණෝ හොಂತಿ මාතානිවා පිතානිවා සමන බ්‍රාහමනාතිවා දැන් මෙතන කියනවා දැන් ස්වාමියා ගරු කරන උදවිය ඉන්නවා දැන් ස්වාමියාගේ ගුරුවරුන්ට ස්වාමියා ගරු කරනවා ඒ වගේම ඒ ගෙවල් වලට වැඩම කරන ස්වාමින්වහන්සේලාට ඒ තමන්ගේ ස්වාමියා ගරු කරනවා ඊළඟට ඒ ස්වාමියා විසින් තමන්ගේ අම්මට තාත්තට ගරු කරනවා. දැන් ගෙදර තමන්ගේ මහත්තයා තමන් හැදුව වැඩුව අම්මට තාත්තට ගරු කරනවා. ඊළඟට වැඩිහිටි ඥාතීන්ට ගරු කරනවා. ඊළඟට වැඩිහිටි උදවියට ගරු කරනවා. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමියා ගරු කරන යම් කෙනෙක් ඇතනම් ඒ ස්වාමියා ගරු කරන අයට ස්වාමියා සත්කාර කරන අයට ස්වාමියා විසින් ගෞරව කරන අයට තමනුත් සත්කාර කළ යුතුයි කියනවා. තමනුත් ගරු කළ යුතුයි කියනවා. ඒ අයව තමනුත් පිදිය යුතුයි කියනවා. දැන් බලන්න මෙතන මේක විශේෂ ගුණයක්. අසමගියක් ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ ස්වාමියා ගරු කරන අයට ස්වාමියාගේ ගරු සත්කාරවලට භාජනය වෙන අයට බිරිඳත් ගරු කරනවා. පින්නතුනි මෙතනදී ස්වාමියා විසිනුත් ඒ තමන්ගේ බිරිඳගේ මවට පියාට ඒ වගේම බිරිඳගේ ගරු සත්කාර කළ යුතු අයට ගරු කිරීම ස්වාමියාගේත් වගකීමක් වෙනවා යුතුයකමක් වෙනවා මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බිරිඳ විසින් ඒ විශේෂයෙන් කළ යුතුයි කියනවා එතන ඒක බිරිඳ විසින් පුරුදු කරන විශේෂ ගුණයක්. දැන් මෙතන මේ දේශනා කරන්නේ මෙන්න මේ කරුණ වලින් යුක්ත ස්ත්‍රිය මනාපකායිකා දේවතා කියන ඒ දේවතාවන් කොටසේ උපදිනවා කියලා. ඒ තමයි දෙවෙනි කාරණාව. ඊළඟට තුන්වෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේතේ වත්තු අබ්බන්තර කම්මන්තා උන්නාතිවා කප්පාසාතිවා තත්ත දක්කෝ හෝති අනලසා තත්රූපාය විමංශා සමන්නාගත අලංකාතුන් අලං සංවිධාතුන් දැන් ස්වාමියාගේ වෘත්තිය තියෙනවා දැන් ඒ කාලේ ඔය මේ කපු වගා කරලා ඒ කපු නූල් සකස් කරලා වස්ත්‍ර වියන එක ඒ වගේම නොයෙකුත් ආදී ගොවිතැන් කටයුතු වගා කටයුතු ආදී ස්වාමියාගේ කර්මාන්ත තියෙනවා ස්වාමියා විසින් සිදු කරන රැකියාව තියෙනවා. ස්වාමියා විසින් සිදු කරන වෙලහෙළඳාම් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමනුත් ඒ ස්වාමියාගේ කටයුතු වලට උපකාර කරන්න ඕනේ කියනවා. දක්ෂ වෙන්න ඕනේ කියනවා. ඊළඟට කම්මැලි නැති වෙන්න ඕනේ කියනවා. ඊළඟට ස්වාමියාගේ කටයුතු වල උපාය විමර්ශන සීලීව තමනුත් ඒ ස්වාමියාගේ වැඩ කටයුතු වලට ස්වාමියාගේ වෘත්තියට තමනුත් උදව් උපකාර කරන්න ඕනේ කියනවා. දැන් මේ කාලේ ස්වාමියා රැකියාවට යනවා. එතකොට එතන බිරිඳගේ යුතුයකමක් තියෙනවා. උදේ පාන්දරින් නැගිටලා ස්වාමියාට ඒ රැකියාවට යන්න අවශ්‍ය කරන සියල්ල සම්පාදනය කරන කරලා දීලා ඒ සියල්ල ඉෂ්ට සිද්ධ කරන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේවා තමයි විශේෂ ගුණ ධර්ම. දැන් එතකොට අපි මේ වෙලාවේ හිතුවොත් ඇයි අපි එහෙම කරන්නේ? ඇයි අපි එහෙම කරද්දිත් ස්වාමියා අපිට මෙහෙම කරන්නේ කියලා ඝටන හදාගන්න එක නෙවෙයි ගුණධර්ම කියලා කියන්නේ. ඒ ඝටන ඇති කරගත්තොත් පින්වතුනි ඒ දේවල් අපිටම අහිත පිණිස දුක පිණිස පවතිනවා. ඒ විදිහටයි තම තමන් සිහිපත් කරන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතරවෙනි කාරණාව. දැන් ස්වාමියා යටතේ වැඩ කරන අය ඉන්නවා. දැන් ස්වාමියා යම් කර්මාන්තයක් කරනවා නම් ස්වාමියා යටතේ වැඩ කරන අය ඉන්නවා. ඒ ස්වාමියා යටතේ වැඩ කරන දැසිදස් කම්කරුවන් ඇතනම් ඒ අයගේ කටයුතු සොයා බැලිය යුතුයි කියනවා. ඒ අයගේ කටයුතු හොයලා බලන්නේ තමන්ට යටත් කරගන්න නෙවෙයි. දැන් බොහෝ විට බොහෝ අය කල්පනා කරන්නේ තව කෙනෙකු තමන්ට යටත් කරගන්න කොහොම හරි. ඒක ಗುಣධර්මයක් නෙවෙයි පින්වතුනි. දැන් මෙතන සොයා බලන්නේ කොමකටද? සොයා බලන්නේ කවුද අසනීප වෙලා ඉන්නේ? කවුද ආහාර පාන හරියට නොගෙන ඉන්නේ? කවුද කාටද වැටුප් හරියට ලැබිලා නැත්තේ? ඊළඟට කාටද තමන්ගේ මොනවද ඉෂ්ට වෙන්න ඕනේ යුතුයකම් වගකීම් මොනවද කියලා බිරිඳ විසිනුත් හොයා බලන්න ඕනේ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක විශේෂ ගුණයක්. ඒක තමයි හතරවෙනි කාරණාව. ඊළඟට පස්වෙනි කාරණාව යං භක්තු ආහරති ධනං වා ධඤ්ඤං වා ජාත රූප රජතං වා තං ආරක්කේන ගුත්තියා සම්පාදේති දැන් ස්වාමියා ගෙදරට අරන්ගෙන ධනෙ තියනවා ධනෙ හෝ ධන දාන්නේ හෝ එහෙම නැත්නම් රන් රිදී ආදී දේවල් හෝ මේ වස්තු සම්භාර ස්වාමියා හම්බ කරන දේ මේ ස්වාමියා හරි හම්බ කරන දේ ආරක්කේන ගුත්තියා සම්පාදේති ඒව ආරක්ෂා කරන්න ඕනේ කියනවා ඒව රකින්න ඕනේ කියනවා ඊළඟට කියනවා ඒවා හොරකම් කරන්නේ නැති ඒවා වංචා කරන්නේ නැති කෙනෙක් වෙන්න ඕනේ කියනවා ඊළඟට ඒවා සටකපටකමින් වංචා නොකරන කෙනෙක් වෙන්න ඕනේ කියනවා දැන් බලන්න එතන ඒක විශේෂ ගුණයක් ඒවා ආරක්ෂා කරන එක දැන් සමහර බිරින්දෑවරු ඉන්නවා මහත්තයා හම්බ කරන මුදල බොහොම පරිස්සමින් තමයි වේදම් කරන්නේ. හදිස්සියකට ස්වාමියා අතේවත් මුදලක් නැත්නම් බිරිඳ ආරක්ෂා කරපු දේවල් ඒ වෙලාවට ස්වාමියාට ලබා දෙනවා. බලන්න එතකොට ස්වාමියා සතුටු වෙනවා. අනේ මේ මං හම්බ කරන දේවල් ආරක්ෂා කරනවා නේද කියලා. දැන් පින්වතුනි මේකත් විශේෂ ගුණයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්වෙනි එක. දැන් ওই කාරණා ඔය කාරණා පහ ඊළඟට 6 වෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක තමයි වැදගත්ම දේ. උපාසිකා කෝපන හෝති බුද්ධං සරණං ගතා. ධම්මං සරණං ගතා සංඝං සරණං ගතා. මෙතන කියනවා 6 වෙනි කාරණාව අර කරුණු පහම තිබුණත් හරි පින්නතුනි මේ 6 වෙනි කාරණාවත් ඕන වෙනවා. අටක් දේශනා කරන්නේ එකක්වත් අසම්පූර්ණ නොවි පුරුදු පුහුණු කරන්නට. දැන් මෙතන 6 වෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තිරුවන් සරණ ගිය උපාසිකාවක් වෙන්න ඕනේ කියනවා. උපාසිකා කෝපන හෝති බුද්ධං සරණං ගතං. බුදුරජාණන් වහන්සේව සරණ ගියකේ සරණ ගිය උපාසිකාවක් වෙන්න ඕනේ කියනවා. ධම්මං සරණං ගතං. ධර්මයේ සරණ ගිය උපාසිකාවක් වෙන්න ඕනේ කියනවා. සංඝං සරණං ගතං. සංඝයාව සරණ ගිය උපාසිකාවක් වෙන්න ඕනේ කියනවා. මේ උපාසිකා කියන වචනේ ලැජ්ජ වෙන්න ඕනේ වචනයක් නෙවෙයි. දැන් විසාකාව අවුරුදු 7 දී බුදුරජාණන් වහන්සේව සරණ ගියාට පස්සේ උපාසිකාවක් වෙනවා. විවාහ මංගලෝත්සවයේ මාස 3ක් තියෙනවා. ඊළඟට ඒ විතරක් නෙවෙයි කෝටි ගණන් දෑවැද්ද ලැබෙනවා. දැන් බලන්න, තෙරුවන් සරණ ගිය උපාසිකාවක් වෙන්න ඕනේ කියනවා. ඊළඟට කියනවා හත්වෙනි එක සීලවතී කෝපන හෝති පාණාතිපාතා පටිවිරතං දැන් බලන්න මෙතන සීලවතී හෝති කියනවා සීලවන්තියක් වෙන්න ඕන කියනවා කොහොමද සීලවන්තියක් වෙන්නේ කියනවා පාණාතිපාතා පටිවිරතා ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ අදින්නාදානා පටිවිරතා හොරකමින් වළකින්න ඕනේ කාමේසු මිච්ඡාචාරා පටිවිරතා තමන්ගේ ස්වාමියාව නොඉක්මවා කියන්නේ වැරදි කාම සේවනයෙන් වළකින්න ඕනේ. ඊළඟට මුසාවාදා පටිවිරතා බොරු කීමෙන් වළකින්න ඕනේ. සුරාමේරේ මජ්ජපමා දට්ටානා පටිවිරතා මත් වීමට ප්‍රමාදයට හේතු වෙන මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකින්න ඕනේ කියන ඔය පහින් වැළකුණු කෙනා දුෂ්චරිත පහකින් වැළකුණු කෙනා බලන්න සිල්වත් කෙනෙක්. ඒ නිසා කියනවා සීලවතී හෝති කියනවා සීලවතී කෝපන හෝති පාත් පානාති පාතා පටිවිරතා යනාදී වශයෙන් දේශනා කරනවා මේ පහෙන් වළකින්න ඕනේ කියනවා ඊළඟට අටවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඡාගවතී කෝපන හෝති විගතමල මච්චීරේන චේතසාගාරං අජ්ජාවසති දැන් බලන්න මේ කියන්නේ ඡාගය ගැන දැන් අපි පරිත්‍යාගය කියනවා අත්තරීම කියනවා නේද ඊළඟට දානීය කියලා අපි කියනවා. දැන් මෙතනදී මේ ඡාගේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ගිහි ගෙදර කොහොමද ඉන්න ඕනේ කියලා. කියනවා විගතමල මච්චේරයන චේතසාගාරං අජ්ජාවසති. මසුරු මල අත්තල සිතින් ගිහි ගෙදර වාසය කරන්නේ වෙයි කියනවා. ඊළඟට මුත්තචාගෝ අතහැරීම මුදවා වාසය කරන්නේ වෙයි කියනවා. එතන අතහැරීම මුදවා වාසය කරනවා කියන්නේ තමන් ඕනේ වෙලාවක දෙන්න ලේස්ති. ඊළඟට පයතපාණි දෙන්න අත් දෙක සෝදගත්තු කෙනෙක් වෙන්න ඕනේ කියනවා. ඔස්සග්ග රතෝ දීමේ ඇලී වාසය කරන කෙනෙක් වෙන්න ඕනේ කියනවා. ඊළඟට යාච යෝගෝ යමක් ඉල්ලන්නේ ඒ ඒ ඉල්ලන දේ දෙන නිසයි. එතකොට යමක් Tamanගෙන් ඉල්ලන්න තියෙන සුදුසුකම තමයි යාච යෝගෝ කියලා කියන්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ අටවෙනි කාරණා විස්තර කරනවා নিরතුරුව දන් දෙන තැනැත්තියක් වෙන්න ඕනේ කියනවා. පින්නතුන ඔය කරුණු අට අවසානයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කරුණු වටෙන් යුක්ත ස්ත්‍රිය මරණින් මත්තේ මනාපකායිකා දේවතා කියන ඒ කොටසේ උපදිනවා කියලා. එහෙමනම් පින්නතුනි දැන් මෙතන මේ කරුණු වට හොඳට හිතට ගන්න. මේ කරුණු වට හිතට අරගෙන මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන ඕනෑම මට්ටමක කාන්තාවක් මේ ධර්මය තමන්ගේ ජීවිතයේ ඔස්සේ ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරගන්නට යම් තරමකට උත්සාහවන්ත වෙන්න. ඊළඟට මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන උපාසක පිරිස මේ කරුණ හිතට අරගෙන තමන්ට ගැළපෙන ආකාරයට ಗುಣධර්ම දිනු කරගන්නට උත්සාහවන්ත වෙන්න. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ අපේ ජීවිතයට පින්වතුනි බොහෝ පිහිට සලසනවා පිළිසරණ ගෙන දෙනවා. ඉතින් මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කර ගැනීමෙන් දැස් කරගත්තා වූ යම්තාක් පුණ්‍ය ධර්මයෝ වෙද්ද ඒ සියලු පුණ්‍ය ධර්මයෝ මේ ධර්ම දේශනාවන්ට දායක වුණු හැම දිනාටම සද්ධර්මයේ ශ්‍රවණය කරන හැම දිනාටම බොහෝ කාලයක් යහපත පිණිස හිතසුව පිණිස පවතිවා සාදු සාදු සාදු ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති සාදු සාදු සාදු එම ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ යක්විල තෙලඹුගම්මන ඉසිපතණය නාරංගොඩ මාහිංගමුව ඉසිපතණය යන උභය සේනාසනාධිපති කුරුණෑගල දිසාවේ ප්‍රධාන සංඝනායක විනය ආචාර්ය අතිපූජ්‍ය කුරුණෑගල ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මේ ධර්මදේශනාවේ සංකෘතියක් ඕකසත් පැටියක් ලබා ගන්නට පුළුවන්